දොඩික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා Zoom එකේ අහලා තියෙන ප්‍රශ්න දෙක මම ඉස්සෙල්ලා ඉන්න පළවෙනි එක අහලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස භූත රූප තුන යනු පඨවි තේජෝ වායෝද භූත රූප හතරක් තියෙනවා හතරෙන් තුනක් තමයි කයට ගෝචර වෙන්නේ. ඒ කියන්නේ පොට්ටබ්බ හැටියට කයට ගෝචරනේ. කයින් හඳුනා ගන්න පුළුවන් භූත රූප තුනයි. ඒ තමයි පඨවි, තේජෝ, වායෝ. එතන ආපෝ කියන එක කයට ගෝචර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් භූත රූප කිව්වහම එතන හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. හැබැයි එකෙන් කයට ගෝචර වෙන ටික තමයි අර තුනක් හැටියට වෙනම දක්වලා තියෙන්නේ. එතන ආපෝ ධාතුව හැර අනිත් භූත රූප තුන.